අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ සිය පඬිත් ශාස්ත්‍රපති ධර්මාගාචාර්ය පූජ්‍යපාද භගවතෝ වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් සරත්නවර ජේතවනාරාමේදී භික්ෂුන්ට දේශනා කරන ලද සූත්‍රයක්. මෙම සූත්‍රය ඊටාම වැදගත් වටිනා සූත්‍රයක් හැටියට සඳහන් කරන්නට පුළුවනි. නාමයෙන් සඳහන් කළ ධර්ම පාඨයෙන් සඳහන් වන වජ්ජේ සූත්‍රය සියලුම බෞද්ධයන් විසින් කටපාඩම් කරගෙන මතකයේ සබක්කම්ගේ ජීවිතයට සම්බන්ධ කරගත යුතු සූත්‍රයක් බව කෙටියෙන් සඳහන් කරන්නට පුළුවනි. මෙම සූත්‍රයේ කරුණු 10ක් සඳහන් වෙනවා. එම කරුණු 10න් කියවෙන්නේ පුජ්‍යලයාගේ භෞතික දියුණුව එහෙම නැත්නම් ආර්ථික දියුණුවත් ආධ්‍යාත්මික දියුණුව පිළිබඳවයි. මේ නෝකරණ කරෙන් ආර්ථික දියුණුව, දේහි කරණ කරෙන් ආධ්‍යාත්මික දියුණුව එහෙම නැත්නම් පුද්ගලයා තුළ වඩා කරගත යුතු ගුණ ධර්ම පිළිබඳ කියනවා. දසේ දික්කේ වඩේ වර්ධමානෝ අරියකාරතෝ අරියාය වඩ්ඩියා වඩති සාරාදායිත හෝති වරාදායි කායස්ස මේ කරුණෙන් කියවෙන්නේ ආර්ය ශ්‍රාවකයා විසින් මේ කරුණු 10 වර්ධනය කර ගැනීමෙන් තමන් ලබාගත්තා වූ ජීවිතයේ සාරවත් බව ලබා ගන්නවා කියලා කාරණයයි. ඒ වගේම ලබාගත්තු ජීවිතයේ වටිනාකම තමන් හිතර ගන්නවා කියලා කාරණය මේ පැහැදිලි කර දී තිබෙනවා. එම කර්ම වලින් මුල්ම කාරණය චේත වස්තු විවද්දති චේතවත ජීවිත ගැනීම වැඩි ජීවිත ගැනීම ඒවා සංවර්ධනය කර ගැනීමයි දෙවැනි කාරණය ධන ධාන්‍යයෙන් වද්ද ධනයම ධාන්‍ය වැඩි ජීවිත ගැනීමයි ඒවා වෘද්ධියට පත් කර ගැනීමයි තුන්වෙනි කාරණයෙන් කියන්නේ උත්තරීය වද්දති තමන්ගේ අමුදරුවන් දේවිතුමයි. හතරවෙනි කාරණය දාස කම්මකර ප්‍රෝධිතේහි වර්ධති යනුවෙන් දාස කම්කරුවන් වර්ධනය කර ගැනීම අදහස් කරනවා. පස්වෙනි කාරණයෙන් සතුට්ඨයෙන් වර්ධති. සීතාව සීතාපතේ වැඩි දියුණු කර ගැනීම අදහස් කරනවා. මේ මුලින් සඳහන් කළ කරුණු පහක් පුද්ගලයාගේ ජීවිතයේ ආර්ථික අංගයට සම්බන්ධ කර තිබෙනවා. මේ යමක සඳහන් වන කරුණු පහ විමසා බැලුවාම පැහැදිලි වෙන කාරණය තමයි ගුණ ධර්ම සම්බන්ධයෙන් මේ කරුණ වලින් කියන බව. එහි පළවෙනි කාරණය ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවේ වර්ධනය. සමාන තුළ ශ්‍රද්ධා ගුණාංග වර්ධනය කර ගැනීමයි. ඊළඟ කාරණය සීලේන වර්ධති. සීලේ තමන්ගේ ජීවිතය තුළ වර්ධනය දියුණු කරග වර්ධනය කර ගැනීමයි. හතරවෙනි කාරණය සාගේන වර්ධති. පරිත්‍යාග සංඥාය වර්ධති. සාධුත්‍යාය වර්ධනය කර ගැනීමයි. බුදුරජාණන් වහන්සේ එම සූත්‍රයෙන් දක්වා තිබෙනවා සෝ පාදිසෝ සත්තුසෝ විචක්කනං දිට්ඨ මෙහෙතදීන උදේන වද්දති කියලා ආර්ථ කාන්තය ඒ වගේම දුරදාම් මනසක් දිනු කරගන්නවා කියන කාරණය. විශේෂයෙන්ම අපි දන්නා කාරණයක් තමයි අපරදිග සමහර විද්වතුන් ඒ වගේම අපේ ලංකාවේ සමහර විද්වතුන් බුදුදහම පිළිබඳව මන අවබෝධයකින් තොරව මෙම ධර්මයේ පිළිබඳව වැරදි මත කීපයක් ඉදිරිපත් කිරීම. එක කාරණාවක් තමයි බුදුදහම කියන්නේ පරලෝක සඳහා හේතු වන ආගමක් කිය. ඒ වගේම පුජ්‍යලයාගේ අසුබ පැත්ත පිළිබඳව දුක සාගතමින් කාමභෝගී ජීවිතයක් ගත කරන තැනැත්තා එක කණා වශයෙන් හඳුන්වා දී තිබෙනවා. දැස් ඇත්ත වශයෙන් නැත්නම් ඇස් දෙකම පේන තැනැත්තා වශයෙන් හඳුන්වා දී ඇත්තේ ආර්ථික අංශයක් ඒ වගේම ආධ්‍යාත්මික අංශයක් දිනු කරගත් තැනැත්තයි. වෙනත් වචනයකින් කියනවා නම් සමාන්ත අවශ්‍ය බෞද්ධ සම්පත් ආදී හැස්කරගත්ත ඒ වගේම මිනිස්සේ වශයෙන් සියයට ගුණාංග වර්ධනය කරගත් කරගත් දැස් ඇත්තක වශයෙන් ධර්මයේ සමාන කර තිබෙනවා බුදුරජාණන් වහන්සේ මේ කාරණය අනන්ද සූත්‍රයේ නැත්නම් දීපාක්ෂ සූත්‍රයේ මෙහෙම දක්වා තිබෙනවා. අනන්දයේ ඒක සක්කුන්ත ආරකා පරිවර්ජයේ මේකත්වම් බලතේත සෙත්තම් පුරුත පුද්ගලයන් යන්නේ. අන්‍යයා එකස්තන දුරින්ම භූතලයිතු බවත්. දැස් දැස තේන තරස්සා එතහත් දෙකෝ තරස් තේන තරස්සා ශ්‍රේෂ්ඨ පුරුත පුද්ගලයෙකු වශයෙන් හඳුන්වාදී තිබෙනවා. එනිසා මේ ධර්මයේ අන්නා වූ පින්නතුන් දැස් අස්තම් බවට පත් වෙන්නට ඕනේ. ඒ දැක්කත්තාම පස්තියෙන් ඔබගේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පරම වචනවල තේරුමයි. එවැගේම බුදුරජාණන් වහන්සේ වදාළා ධර්මික රැකියාවන් සඳහන් කරන තැනදී ගෘහිතර ධාර්මික රැකියාවක් හැටියට. එවැගේම අපේ ලංකාවේ පෙර පද දවස ගැන කල්පනා කර දැනුවම අපේ මහා රජවරු අපේ රට මේ පෙත්වතු සමෘද්ධිමත් කරලා රටේ ජනතාවට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමට ක්‍රියා කළා. සමන්නාලියේ හිටපු මහා පරාක්‍රමවත් රජතුමා දවස සමහර පිළිවෙලට පවා යවු බව වර්ග කතාවල සඳහන් වෙනවා. එනිසා එක්කතු වර්ධනය කර ගැනීම සෑම කෙනෙකු විසින්ම කළ යුතු කාරණයක්. ඒ වගේම ඒ සඳහා කම්මැලිකමෙන් තොරව මනසේ සඳහන් වන ආකාරයට උච්චාන විරියාදිගතේ භාවනා බල පරිචිතේ සේදා වාක්‍යයේ ධම්මිකේ ධම්මගද්දේ යනාදී වශයෙන් දැක්වෙන ආකාරයට උච්චාන විරියෙන් එවැගේම බාහුව බලයේ යෙදර දාදී මහන්සේ වගුරුලා ඒ කටයුතු කරන්නට ඕන. එපමණක් නෙවෙයි බණ පොත්වල දක්වා තිබෙනවා සෑම දාම පිළිපිළින පින්කම් අතර සිංහකමක් හැටියට මාර්ගාත් සිදුවීම, ගුණාත් සිදුවීම. ඒ වගේම අපිට මේ අනුකාරයෙන්ම හිතන්න පුළුවන් හේතුවාදී වර්ධනය කර ගැනීම. අනුබුත් අපි මේ පුදුදාන දෙවියන් You are listening to the Internet's Buddhist Radio. Seven Hanna, Cecilia Slav. වශයෙන් කළ යුතු බවයි. ප්‍රකාශ දෙකක් ලෙස උපමාවක් වශයෙන් දක්වා තියෙනවා. ඥානකේ පුද්ගලයා සම්බ කරන සියලුම දේ එකවරම විදන් කරනවා නම් ඒක උපමාවකට කිව්වොත් පුදුමර කාදිතේ ලෙස එන්නතන් දිවෝගේ කාණ්ඩට වන මිනිස්සේ දිවෝගහට නැගලා ඒ අකුසල වලලා ආ සියලුම ගෙඩි මාය එයාගේම අමුගෙඩි ඉදුරුගෙඩි සියල්ලම දෙවියන්ගෙන් පස්සේ ඉදුණු කෙනෙක් තමයි කා ගමන් කරනවා වගේ තමන්ගේ සියලුම ධනය නාස්ති කිරීම තමයි ඒන් අදහස් වෙන්නේ. අයද්දුමානික කියලා කියන්නේ පුරාක් හම්බ කරනවා. අර මුලින් සඳහන් කළ ආකාරයට තමන්ගේ පරිභෝගය සඳහා කොටසක් වෙන් කරගන්නකොට පුළුවන් තරම් හම්බ කරනවා. යුතුය කරන්නේ නැහැ. එහෙම එකනාට කියන්නේ අජාද්ද මාර්ග කියලා. නොකා මැරෙන්නා කියලයි. ධනියම් ගාක් කියනවා නමුත් පරිභව කරන්නේ දෙදගහල දෙදගහල ඒ දුකේ මිය යනවා. ඉතින් බෞද්ධයන් නැතිවට මේ අංක දෙකම එක අංක දෙකක් හැටියටයි දක්වන්න පුළුවන් වෙන්නේ. උදෙන්දර කාඩකයේ කුලක ක්‍රියා කිරීමක් හොඳ නැහැ. ඒ වගේම අජාද්ද මාර්ගයේ කුලක ක්‍රියා කිරීමක් හොඳ නැහැ. ඊළඟ කාරණය තමයි මේ ධනය විනාශ වෙන දේවල් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. ඉස්ත්‍රි දුර්තනින්, සුරා දුර්තනින්, එවැගේම දුකලේ යෙදීම සාපමිත්‍ර සේවනයේ කියන මේ වගේ විවිධ විචාරාකාර ක්‍රියාවන්ගෙන් වෙන්නලා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නට ඕන. ඊළඟට තමන්ට දියුණුවක් ඇති කර ගැනීමට පුළුවන් වෙනවා. ඊළඟ කාරණය තමයි පුත්තකාරයේ වර්ධති කියන්නේ අභිධර්මයන් වර්ධනය කර ගැනීමයි. තමන්ගේ දෙහෙන, තමන්ගේ දරුවන් දියුණු කියන කර ගැනීම. ඒ දරුවන්ට අධ්‍යාපනයට, ඒ වගේම වෙනත් සමාජික සෞඛ්‍යාංශයේ කියන පහසුකම් ආදී ලබා දීලා ඒ අය සුවපත් බවට පත් කර ගැනීම පුද්ගලයා අපේක්ෂා කළ යුතු කාරණයක් වෙනවා. ඒ අපි දන්නවා අනේක සුදුතුමා ගැන කල්පනා කර බැලුවම එතුමා ප්‍රේතම් මොහොතමාන්ත අපුණා තමන්ගේ දරුවන් හදා වඩා ගැනීමට. තමන්ගේ මොහොතගිය කාල පුත්‍රයා පවා උපක්‍රමයේදීව යහපත් මාර්ගයට ගත් ආකාරය ඉතාම ලස්සනට ධර්මයේ විස්තර වෙනවා. ඒ නිසා තමගේ අමුදරුවන් කෙරෙහි සැලකිලිමත් පුරා කිරීම ඉතාම වැදගත් වෙනවා. අනිත් කාරණය තමයි දාත කම්මකර ප්‍රවෘතියේ වඩති. තමගේ දාත කම්කරුවන් වර්ධනය කර ගැනීම ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වර්ධනය කර ගන්න ඕන. උදාහරණයක් කිව්වොත් ඊයන්ගේ කර්මාන්ත ශාලාවක කම්කරුවන් 50 දෙනෙක් ඉන්නවනම් ඊළඟ අවුරුද්ද වෙනකොට 60 දිනක් වාසේ දිනු කරගන්නවා නම් මේ වශයෙන් සමානව සිටිනා වූ තථාගතයන් වැඩි දියුණුවට අත්කර ගැනීම මේ කියවෙනවා. නාට්‍ය ගෝපනිකාන් තමයි යන්නේ ධර්මයේ සඳහන් වෙනවා ජය සම්පත හා සමාන සම්පතක් නෑ කියලා. අපි දන්නවා පස්දෝ රස පිළිබඳව බණ කතා සාහිත්‍යයේ සඳහන් වෙනවා මේ පස්දෝ රස ලබා ලබා දීමෙන් ගවයා විශාල මෙහෙයක් කරනවා. ඒ වගේම පස්දෝ රස පරිහරණය කිරීමෙන් පුජ්‍යලයාගේ කායික හා මානසික වර්ධනය ලබා ගැනීමට හේතු වෙනවා. ඒ අනුව මේ සදාන්ත කර්මපයෙන් පුජ්‍යලයා ආර්ථික අංශේ දිනුවා කරගත යුතු ආකාරයේ තාව පැහැදිලිව දක්වා තිබෙනවා. දිනු වීම වරදක් නෙවෙයි දිනු වෙන්න ඕන මිනිස්සෙක් වුණාම ඒකේ කාර්යමනා කාරණයක්. ඊළඟට මේ ධනයෙන් පමණක් ප්‍රෝසත් වෙනවා ඒ වගේම දින වේදිකේම ප්‍රමාණවත් නැහැ ඒ සමානවම ගුණ ධර්ම වල දිනුවක් ඇති කරගන්නට උවමනයි ගුණ ධර්ම ගැන සඳහන් වෙන විට මේ වර්ගයේ සූත්‍රයේ සඳහන් වෙන පින්වත්නි ගුණ ධර්ම පහක් දිනු කරගත යුතු ආකාරය පළවෙනි කාරණය තමයි ශ්‍රද්ධාය වර්ධති කුජලයා තුළ සද්ධා ගුණාංග වර්ධනය කරගන්නට ඕන. සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝරත්නය පිළිබඳව අරුණු දැනගෙන පැහැදීමක් ඇති කර ගැනීම. සද්ධාව බීජයකට බුදුරජාණන් වහන්සේ උපමා කර තියෙනවා සද්ධා බීජං කියලා. ඒ වගේම එක්තැනක සද්ධාව අලි මොලේකට උපමා කර තිබෙනවා. අලියට විශාල කකුල් තිබුණත්, අත් තිබුණත්, විශාල ඇඟක් තිබුණත්, මොලේකට නැත්නම් සමන්ත වැඩක් කරගන්නවත් අනුන්ට වැඩක් කර දෙන්නවත් පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි කුජලයේ තුල ශ්‍රද්ධාව නැත්නම් සමන්ත මේ පොයිතරම් ධර්මයේ තුනක් ධර්මයේ ලං කරගන්න ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම හොඳ කටයුතු කර අනන්ත කැදීමකට පුළුවන්කමක් නැහැ ශ්‍රද්ධාව නැත්නම් එනිසා ශ්‍රද්ධාව බුදුදානේ නිර්වාණගාමී මාර්ගයේ විමුක්තිගාමී මාර්ගයේ පළමෙනි පියවර හැටියටයි දානේ දක්වා තිබෙන්නේ සාධ්‍ය කුලපුත්‍ර ගරුම් පුණ්‍යං පතරති කියලා දක්වා තියෙනවා ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා බෝධි දක්වනවා කියලා මේ ශ්‍රද්ධාව ගැන සඳහන් කරාම ශ්‍රද්ධාවේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා අමෝනික ශ්‍රද්ධා හා ආකාරවත්ී ශ්‍රද්ධා කියලා. අමෝනික ශ්‍රද්ධා කියන්නේ පදනමක් නැතුව, තේරුමක් නැතුව, අවබෝධයක් නැතුව යමක් කෙරෙහි හෝ යන්තනක් කෙරෙහි පැහැදීමක් ඇති කර ගැනීමයි. ආකාරවත්ී ශ්‍රද්ධා කියන්නේ අරමුණ දැනගෙන විමසිනවත් විචාරකේදීව යමක් කෙරෙහි හෝ යම් තැනක් කෙරෙහි පැහැදීමයි. බුදුදහම අනියතර දෙන්නේ ආකාරවතී සද්ධාවයි. අමෝනිකා සද්ධාවට මෝඩ සද්ධාව කියලා සාමාන්‍යයෙන් විවහාර කරනවා. එනිසා බෞද්ධයන් නම් විශේෂයෙන්ම ප්‍රමාණවතී ශ්‍රද්ධාවයි ඇති කරගත යුත්තේ. මොනනේ ප්‍රඥාවද? විචාරශීලීව එවැගේම දිවතුන්යෙන් යුක්ත කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ආකාරවතී ශ්‍රද්ධාව ඇති කර ගැනීමෙනුයි. මනේ සදාන්නේ තිබෙනවා ශ්‍රද්ධාව තියෙන කුජලයේ ලක්ෂණ කීපයක්. දර්ශන කාමෝ සීලවතාන සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්චේර මලං සවේ සද්දෝති උච්චති දර්ශන කාමෝ සීලරතං සෝමවත් ගුණවත් කුතුමන් දකින්ද ආශ්‍රය කරන්ද චනත්තක් කියනනම් ඒ සද්ධාවේ ලක්ෂණය අනෙක් කාරණය තමයි සද්දම්මං සෝතු මිච්ඡති බණ අහන්න කැමැති බණ බොක් කියවන්න කැමැති ඒ වගේම බණ පින්කම් වලට කැමැති ධර්මයේ බැරියාවක් දක්වා වචනය අපිට තේරෙන විදිහට කිව්වොත් මේ කිසිම ධර්මයකට බයවන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවකට තමන්ගේ පෙර කර්ම බලයක් නිසා හෝ මෙලයන් උපක්‍රමයන් නිසා දෝෂ ආස්තිදීන් ආදී වශයෙන් සමහර වෙලාවට යන්නේ අපහසුතාවයකට පත් කරන අවස්ථා එන්නට පුළුවන්. ඒ සාන්තායක බලපෑමක් ඒක ඇතුල් වෙන්නත් පුළුවන්කම ලැබෙනවා. කොහොම නමුත් යනකත් නැති කෙනෙකුට ධර්මයක් පැමිණවීම විශාල පාපයක් කියන කාරණේ මතක් කරන්න ඕන මේ වෙලාවේ. අනෙක් කාරණය තමයි දුක්ගති බය. කය හයිය තියෙන කාලේ, හිත හයිය තියෙන කාලේ, ධනය තියෙන කාලේ, බලය තියෙන කාලේ සමහර දෙන අපරාධ කරනවා. එහෙම අපරාධ කරලා වයස්ගත භාවයට පත් වෙනකොට හිතට විශාල බයක් දැනෙනවා සමාන්ත දුක් දුකකට පස්සේ මරණයෙන් පස්සේ දුකට ගාමී වෙයි නිරයටයි කියලා විශාල බයක් ඇති වෙනවා. එතකොට නිවැරදි එක්තරාට එහෙම කිසිම බයක් ඇතිවන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා සිල්වත් වීම මහා අසදුක සත්‍ය බලයක් කියන කාරණේ. අනිත් කාරණය තමයි සීලේන අනුපේත සාපෘතේනත් නිවිද්‍යති කියලා සීලය පිළිබඳව කියනවා. මූලයයි පෙරවගස්තමින් වැඩක් නැහැ කියන එක. මොනතරම් උපාධිගතත්, අත්‍යන්ත උපාධිගතත් පූජා කරන්නේ. ඒ වගේම දවසේ මෑණිවරුන්ට දානේ පූජා කරන්නේ. අෂ්ටාංග සීලය සමාදන්ව දිනවලට උපාසක උපාසිකාවන්ට දානේ පූජා කරන්නේ පූජා බුද්ධියෙන්. ඒ අය තුළ පවතින සිල්වත් ගුණවත්කම් සලකලා තමයි අපි මේ දානේ පූජා කරන්නේ. අනෙක් කාරණය තමයි අනුග්‍රහ බුද්ධියෙන් යම් යම් දේවල් ලබා දීම. අනුග්‍රහ බුද්ධියෙන් යම් යම් දේවල් ලබා දෙනවා කියන්නේ අනාථ නිවාසවලට මහලු නිවාසවලට ඒ වගේම පීඩාවට පත්වනායට අනුග්‍රහය දක්වනවා නම් ඒ කරන්නේ අනුග්‍රහ බුද්ධිය. අපි දන්නවා අපේ රටේ හොඳ දින්නතුන් පසුගිය කාලවල ගම් වතුරනික අනාථභාවයට පත්වනායට වහා වහාම සමාජයේ ශක්තිය පරිදි පරිත්‍යාග කර ඒක අනුග්‍රහ බුද්ධියෙන් කර පරිත්‍යාගය. ඒ නිසා තමන්ගේ කාලය ශ්‍රමය ධනෙ ඥානය අනුන්ගේ යහපත කියන දේ මේ පරිත්‍යාග කරනවා නම් ඒ තාම වටිනා දෙයක්. අදාළ මතදානන්ට නප්පකම් සම්දි පන්විතා කියලා ඉගැන්වීමක් තියෙනවා නොදීමත් ප්‍රමාණයේ ඉක්මවා දීම ඥානවන්තයෝ ප්‍රශංසා කරන්නටි වැඩක්. ඒ වගේම අත්තානන්ත පරංච අනුපහත්ත දානන් දේති කියලා බලපදයක් සඳහන් වෙනවා. තමනුත් අපහසුවට පත් වෙනවා. අනුන්ට අපහසුවට පත් වෙනවා යමෙක් දානය දෙනවා නම් ඒත් අධිය කරන්න පුළුවන් කමන්නේ. අපි තරමට දාන දෙනවා. ඒ වගේම තමන්ට බැරි ප්‍රමාණයට තමන්ගේ ඉඩකඩම් උපස් කරලා, ගෙවල් දොරවල් උපස් කරලා පින්කම් කරන අය උත්සව කරන අය ඉන්නවා. ඒත් අධිය කරන්න පුළුවන් කමක් නැහැ කියන කාරණේ මතක් කරන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ සමන් වහන්සේගේ කාලයෙන් පැය 24න් පැය දෙකක් විතරයි ලෝකයාට සේවය කරා පැය 22ක්. ඉතින් ඒ නිසා අපි සම වේලාවකදීම ඒ සාම ගුණය වර්ධනය කර ගැනීමට ක්‍රියා කරන්න ඕන. අනෙක් කාරණය තමයි ප්‍රඥාය වර්ධති. ප්‍රඥාව දියුණු කර ගැනීමයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අනුව කල්පනා කිරීම ප්‍රඥාව. සතරාගේ සත්‍ය පිළිබඳව දැනගැනීම ප්‍රඥාවයි. අවබෝධ කර ගැනීම ප්‍රඥාවයි. බුදුදානේ විමුක්ති මාර්ගයේ නිවන් නිර්වාණගාමී මාර්ගයේ අවසාන අවස්ථාව ප්‍රඥාවයි. සංඥාවෙන් ආරම්භ වන්නා වූ මේ විමුක්තිගාමී මාර්ගය ප්‍රඥාවෙන් තමයි අවසන් වන්නේ. ප්‍රඥාවේ කොටස් තුනක් තියෙනවා. සුතමේ ප්‍රඥා, සීතාමේ ප්‍රඥා, භාවනාමේ ප්‍රඥා කියලා. සුතමේ ප්‍රඥාව කියන්නේ කරුණු ඇතිවීමේ ධර්මපතපත කියවීමෙන් බණීමේ ඥානීය වර්ධනය කර ගැනීමට කියනවා සුතමේ ප්‍රඥා වහන්සේ උදාහරණ කියනවා තුන්වග්ග ජාතකයෙන් අපේ ජීවිතයට යොක පුළුවන්කම ලැබෙනවා එනිසා මේ සදාවත් පින්නතුන් අද දවසේදී ඊටාම වටිනා දාන වන කරුණ මේ සූත්‍රයෙන් අන්ත දෙක ගැන කියනවා බෞද්ධ අවශ්‍යයි ගුණ ධර්ම දෙකක් අවශ්‍යයි අන්නේද මේ උපමාවක් කියනවා නම් ප්‍රවේද දෙකක් තියෙන වාහනයක ගමන් කරනකොට ඒ රෝග දෙකම ශක්තිමත් තියෙන්න ඕන වගේ මේ අංක දෙකම ශක්තිමත් තිබුණා තමයි ඒ ජීවිතය සාර්ථකම එනිසාම මුලින් මතක් කරා ශාසනය බුද්ධ ශාසනයකට තුනකට සිදෙනවා පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියලා මේ පරියාප්ති ශාසනය ඉතා ප්‍රධානයි කිව්ව ඒ ධර්මයේ ඉගෙන ගැනීම ධර්මයේ දැන ගැනීම ධර්මයේ පිළිබඳව විමසීම වැදගත් ඒවා තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන ප්‍රතිපatti පුරලා අනුගමනය කිරීමෙන් අවබෝධය ලබා ගැනීමට පුළුවන් කියන කාරණේ ඊළඟ කාරණාව මතක් කරලා විචක්ක බල රූපේ වනාමන කාරණයක් අන්නේ ඒ වගේම දැස් කියන කෙනෙක් හා එකපාරක් කියන කෙනෙක් දැසක් තමයි අවශ්‍ය කියන්නේ කාරණේ මතක් කරලා එනිසා අද දින දේශනා කළ මේ ධර්මය ආරක්ෂා කරගන්නේ මෙලොව ජීවිතයේ භෞතිකාන්තය ආධ්‍යාත්මිකාන්තය දියුණු කර ගැනීමෙන් පරලෝක ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කෙලවර බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා මේ ශ්‍රේණියේ පැමිණ වදාළ අතීතයේ අමාමා නිර්වාණ සාන්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනාව ඇති කරගන්න ඒ ප්‍රාර්ථනාව ඇති කරගෙන අපලවාගත්තා වූ දෙවියන්ට අනුමෝදන් කරමු ඒ වගේම නියගිය ඥාතීන් අනුමෝදන් කරමු අපට දෙවියන් සැකදෙලව සාන්ත නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසත්තාද බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තාද බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තාද බුම්මත්තා දේවානාගා මහිද්దికා සම්තං අනුමෝදිत्वा ත්‍යං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලබාගත්තා වූ සකල කුසල පුණ්‍ය සම්භාර ධර්ම සාන්ත අමා මහ නිවන් ප්‍රේතිනකම හේතු වාසනා වේවා